සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූප වාහිනිය sannivedanaya කරන විශේෂ ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි, නිවැරදි ත්‍රිපිටක ධර්මයට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ ධම් සභා මණ්ඩපය තුලයි. ධර්මදේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මේ උතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වය ගැන කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවණ නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සැදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් එවැගේම සංධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා. එසේනම් සදහම් අසන්නටයි සියලු දෙනා සූදානම. අපි තාම নমස්කාර පූර්වකව දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු. මෙතෙන් සිට බෙවතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු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 අනුනායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක විජේරත්න මැතිතුමන් ඇතුළු කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ පරම ගම්බීර වූ සතිපට්ඨාන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකට සවන් දෙන්නයි අපි සියලු දෙනාම සූදානම් වෙන්නේ. පින්නතනේ පහුගිය දවසේ දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ මේ ගණනාව පිළිබඳව පැහැදිලි කරන තැනින්. ඒ ගණනාව පැහැදිලි කරන තැන සීග ගණනාව නම් කොටස තමයි අපි අන්තිමට සාකච්ඡා කළේ ටිකක් වේගයෙන් ගණන් කිරීමේ ක්‍රමය පිළිබඳව. එමනම් අපි අද දේශනාව එතන ඉඳලා ආරම්භ කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට තවත් උදාහරණ කීපයක් මේ සඳහා විස්තර කරලා තියෙනවා. එතනදී සඳහන් කරනවා ඡණ්ඩ සෝතේ නාවාට්ටි පණමිය උදාහරණයක් සඳහන් කරනවා ඡන්දසෝතේ නාවාට්ටි පණමිය කියලා. එතන සඳහන් කරන්නේ මේ හැති වැටෙන පුද්ගලයෙකුටත් හරියට ආනාපාන සතිය තේරුම් ගන්න පුළුවන් මේ ගණනාව පුරුදු කරලා තියෙනවා නම්. ඡණ්ඩ සෝතේ කියලා සඳහන් කරන්නේ දරුණු සැඩපහරින් නැවක් හසුරුවනවා වගේ දරුණු සැඩ පහරකින් නැවක් හසුරුවනවා වගේ කොහොමද මේ දරුණු සැඩ පහරකින් නැවක් හසුරුවනවා කියලා සඳහන් කරන්නේ නැවක් සාගරයේ පදවනකොට බොහෝම දරුණු සැඩ පහරවල් වලට කුණාටු වලට සුලිසුලංග වලට මුණ පාණ්ඩ සිද්ධ වෙනවා ඒ වෙනාවට මහා සාගරයේ හරි රළුයි එහෙනම් මේ වෙලාවේ මේ නැව හසුරවන්න පාවිච්චි කරනවා මේ නැවේ තියෙනවා සුක්කානම කියලා උපකරණයක්. වාහනයක් පදවනකොටත් අපි ඒක දන්නවා වාහනේ හසුරවන්නේ මේ උපකරණය නිසා. එහෙනම් මෙතන සඳහන් කරනවා මේ සුක්කානම ඉතා විශාල රවුමක්. නැවක තියෙන සුක්කානම බොහොම ලොකු රවුමක්. සමහරලාට කුඩා බෝට්ටුවක වගේ නම් දණ්ඩක් වගේ නැත්නම් ලීයක් එහෙම නැත්නම් හැඬලයක් වගේ උපකරණයක් තියෙන බෝට්ටුවක. නැවක තියෙන චක්‍රයක් වගේ ලොකු රවුමක්. සාමාන්‍ය අපි පදවන වාහනයකත් ඒ රවුමක් අපි දකිනවා ඒකෙන් තමයි පාලනය කරන්නේ. එතකොට නැවක පාලනය කරන්න සාමාන්‍ය වාහනයක නම් රෝදය තමයි ඒකෙන් පාලනය වෙන්නේ. එමුණට නැවකට රෝද නැහැ. ඒ නිසා එහෙනම් කොහොමද නැවක් පාලනය වෙන්නේ? සඳහන් කරනවා නැවේ යටින් පැතලි උපකරණයක් තියෙනවා ලෑල්ලක් වගේ. ඒක පැතලි. ඒකට තමයි මේ සුක්කානම සම්බන්ධ වෙන්නේ. මේක කැරකෙනකොට මේ පැතලි ලෑල්ලක් වගේ උපකරණේ එහාට මෙහාට හැරීම නිසා තමයි ජලපහර කපාගෙන අවශ්‍ය පැත්තට මේක හරවගන්නේ. බෝට්ටුවකත් එහෙම්මම එහෙම්මම තියෙනවා. ඔරුවක් අරගත්තාම සමහර වෙලාවට ඔරුවක අපි පාවිච්චි කරන්නේ දිග රිටක්. ඒක සමහරට ගඟේ වාගේ ඔරු පදිනකොට බිමට ඇනෙන්න මේ රිට බිම අයින්නවා අපි. ඒකෙන් වීර්ය අරගෙන තමයි හරවන්නේ සහ ඉස්සරහට වේගෙන් තල්ලු කරගන්නේ. එහෙනම් මේ උපක්‍රම තුලින් තමයි මේ නැව බෝට්ටුව ඔරුව පාලනය කරන්නේ. එහෙනම් මෙතන සඳහන් කරන්නේ නැව පිළිබඳව මේ මේ උපකරණය යොදාගෙන ඕනෑම ඡණ්ඩ මාරුතයකින් ඡණ්ඩ රළු පහරකින් පාලනය කරගන්නව නැව. අන්න ඒ වගේ මේ සීක්‍රයෙන් ගණන් කළාට හොඳ පාලනයකින් ගණන් කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. වේගෙන් ගණන් කළාට හොඳ පාලනයකින් ඒක ගණන් කරන්න ඕනේ. පාලනයක් නැතුව ගණන් කෙරුවොත් එතකොට අර කලබලකාරී ගතියක් පෙන්නනවා. එහෙනම් ශීඝ්‍රයෙන් ගණන් ගණන් කරනවා වේගෙන් හැබැයි පාලනයක් සහිතවයි ගමන් කරන්නේ කොයි වගේද මේ ඡණ්ඩ මාරුතයක හසු වෙලා තියෙන නැව ක්‍රමානුකූලව හසුරවනවා වගේ මේ ගණනාවත් හරියටම ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න ඕනේ කියලා. ඊළඟට පැහැදිලි කරනවා මේ ආකාරයෙන් මේ වේගයෙන් ගමන් කරද්දී එහෙම නැත්නම් වේගයෙන් ගණන් කරද්දී කර්මස්ථානයේ අපි දැන් වේගයෙන් ගණන් කරගෙන යනවා. නමුත් ඒක පාලනයක් සහිතවයි පැහැදිලි කරනවා කර්මස්ථානයේ নিরතුරුවම පවතින ස්වභාවයක් වැටහෙන්න පටන් ගන්නවා. අපි වේගෙන් ගණන් කරන බව ඇත්ත. ඒ වුණාට කර්මස්ථානයේ කර්මස්ථානයේ ස්වභාවයෙන්ම පවතිනවා. ඒ කියන්නේ ආනාපාන සතිය එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත ඒ කියන්නේ සුළං රැල්ල ගැටෙන ගැටෙන තැන. හොඳට සිහියේ සිහිය තියෙනවා නමුත් අපි වේගෙන් ගණන් කරනවා. නිමිත්ත හොඳට සිහියේ පවතිනවා. ඒ කාරණාව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා එහෙම කියන්නේ ඇයි කියලා. භාවනා කරන වෙලාවෙ නම් නිරන්තරයෙන්ම අපේ කර්මස්ථානයේ මෙනෙහි වෙනවා. මේ ගණනාව හොඳට පුරුදු කරලා තියෙන වෙලාවට කෙනාට අපි කර්මස්ථානීය භාවිතා නොකරන වෙලාවටත් භාවනාවට වාඩි වෙලා නැති වෙලාවටත් මේ නිමිත්ත අරමුණු වෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ හොඳට හොඳට සිහිය පවතිනවා කියන කාරණාව. එම්නම් මේ ගණනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එතරම්ම මේ ක්‍රමය පහසු කරන්න ඕන නිසා. ඒ නිසා අපි පෙර දවසේ සාකච්ඡා කළා මේක ආධුනිකයෙකුට වුණත් ඊටාම පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රමයක් නිසා දේශනා කරලා තියෙනවා දැන් පටන් ගන්න හිතෙන කෙනෙකුටත් යොදා ගන්න පුළුවන් ඊටාම පහසු පහසු ක්‍රමයක්. ඉන් පසුව පැහැදිලි කරනවා নিরතුරුවම සිහිය පවතින බව දැනගෙන ඇතුළත සහ පිටත වාතය පිළිබඳව හිත යොදවන්නේ නැතුව මුලින් සඳහන් කළ අයුරින් වේගයෙන් වේගයෙන් ගණන් කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඇතුළත සහ පිටත පවතින වාතය පිළිබඳව සිත යොමු කරන්නේ නැතුව. මෙතන ඇතුළත වාතය කියලා කියන්නේ ශරීර අභ්‍යන්තරයේ තියෙන වාතය. තාම නිමිත්ත ළඟට ඇවිල්ලා ඇවිල්ලා නැහැ. පිටත තියෙන වාතය ආග්‍රහණය නොකරන පිටත තියෙන වාතය ඒ පිළිබඳව හිතන්නේ නැතුව වේගයෙන් වේගයෙන් ගණනාව කරගෙන යනවා නමුත් නිමිත්ත පිළිබඳව සිහියෙන් සිහියෙන් ඉන්නවා ඊළඟට මේ කාරණාව පැහැදිලි කරනවා මෙතන වේගයෙන් ගණන් කරන්න කියලා කිව්වේ අර කලින් අපි සඳහන් කරපු විදිහටයි. මෙතන සඳහන් කරනවානේ ඇතුළත වාතයයි පිටත වාතයයි ගැන හිතන්නේ නැතුව වේගයෙන් වේගයෙන් ගණන් කරගෙන යනවා. ඒ වේගය කියලා කියන්නේ මුලින් සඳහන් කරපු පාලනය සහිත වේගය පිළිබඳවමයි කියලා පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ නාසිකා අග්‍රය නහයට ස්පර්ශ වෙන තැන දිගනාසයක් ඇත්නම් නාසිකාග්‍රය. එහෙම නැත්නම් නහය දිග නැත්නම් කොටනාසයක් තියෙනවා නම් උඩුතොල කියලා අපි සඳහන් කළා. දිගනාසයක් තියෙනවා නම් නහය මුල කෙටි නහයක් තියෙනවා නම් උඩුතොල මේ සුලං ගැටෙන තැන. ඒ නිසා සඳහන් කරනවා මේ ගැටෙන තැන විතරයි බලන්න ඕනේ කියලා. නාසයේ කොටයි නම් උඩුතොල එතන විතරයි බලන්නේ. ඒ සඳහන් කරන්නේ අර ඇතුළයි පිටයි බලන්න එපා කියලා. නහය දිගයි නම් නහය මුල. මේ ගැටෙන තැන විතරක් අරමුණු කරගෙන පාලනයක් සහිතව වේගයෙන් වේගයෙන් ගණනාව කරගෙන යන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතනේ ඒ උඩුතල එහෙම නැත්නම් නාසිකාග්‍රය සුලං ගැටෙන තැන එහෙම අරමුණු නුනොත් මේ ඇතුළත පිරෙන වාතය දැනෙනවා. ඇතුළත පිරෙන වාතය දැනෙනවා. එළියට යන ප්‍රමාණය බැලුවොත් විසිරෙනවා වගේ දැනෙනවා. වාතය එළියට යන ප්‍රමාණය බැලුවොත් විසිරෙනවා වගේ දැනෙනවා. ඇතුළත පිරෙනවා දැනෙනවා. එළියට යන ප්‍රමාණය බැලුවොත් විසිරෙනවා. ඒ නිසා සඳහන් කරනවා නිමිත්ත විතරමයි නිමිත්ත විතරමයි බලන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ සුලං රැල්ල වදින ලක්ෂය. ඒ ආපහු සඳහන් කරන්නේ නිමිත්ත පිළිබඳව. මේ කාරණාව හොඳට තහවුරු කරන්න ඕන නිසා මේ පටිසම්භිදා මග්ගයේ සහ විසුද්ධි මාර්ගයේ උදාහරණ රාශියක් පැහැදිලි කරලා තියෙනවා ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙතන ආපහු පැහැදිලි කරනවා මේ සුලං රැල්ල වදින ලක්ෂය හරියටම වදින තැන කියන කාරණාවයි වදින ලක්ෂය කියලා සඳහන් කරලා තියෙන්නේ. එතන විතරමයි බලන්නේ. ඒකත් එක තැනක් තෝරගන්න ඕනේ. මොකද මේ හුලං ගැටෙන තැන පැතලි පෘතුලව අපිට දැනෙනවා. හුලං ගැටෙන තැන. හරියටම එකම ලක්ෂයක වදිනවා වගේ දැනෙන්නේ නැහැ. නමුත් අපි එක තැන එක තැනක් විතරක් තෝරගන්න ඕනේ නැත්නම් තව තව තැන්වල උලන් ගැටෙනවා තේරෙනවා. හරියටම හොඳටම දැනෙන තැන තෝරගන්න කියලා මෙතන පැහැදිලි කරනවා. ඒ නිසාම පැහැදිලි කරනවා සමහර කෙනෙකුට මුල් අවස්ථාවේදී ආස්වාස එක තැනක ගැටෙනවා ප්‍රාස්වාස තව තැනක ගැටෙනවා. කාරණා දෙක දෙපොළක. නමුත් එහෙම වුණොත් එහෙම වුණොත් භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. මේ දෙකම එක තැනක ගැටෙන තැනක් තමයි හොයාගන්න කියලා තියෙන දෙක දෙවිදිහක ගැටෙනවා නම් ඒක අරමුණු කරන්න එපා. මේ දෙකම එක තැනක ගැටෙනවා. නමුත් අපට අරමුණු වෙන්නේ දෙපොළක්. නමුත් හොයාගන්න ඕනේ දෙකම එක තැනක ගැටෙන ගැටෙන තැන හරියටම හොයාගන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා තව තැනක වදිනවා වගේ වෙනත් තැනක වදිනවා වගේ තේරෙන්න පුළුවන්. නමුත් හරියටම වදින තැන මොකද්ද කියලා තෝරගන්න කියලා. එහෙම වුණොත් හිත විසිරෙන්නේ නැහැ. විසිරෙන ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට සඳහන් කරනවා ස්පර්ශ වෙන ස්පර්ශ වෙන අවකාශයේ සිහිය පිහිටවන්න කියලා. ඒ කියන්නේ ස්පර්ශ වෙන ස්පර්ශ වෙන අවකාශයේ කියලා කියන්නේ මේ හුලං රැල්ල ගැටෙන ගැටෙන ඉඩ ප්‍රමාණයේ සිහිය පිහිටවන්න. ඒ කියන්නේ ඒක තැනයි ගැටෙන ගැටෙන ඉඩ ප්‍රමාණය කියලා කියන්නේ හැමතැනම බලනවා නෙමෙයි. හරියටම අපි නිමිත්ත කරගන්න තැන සිහිය එතන පිහිටවන්න කියලයි සඳහන් කරන්නේ තන හොයාගෙන සිහිය පිහිටවන්න. ඒ නිසා නාසයේ ඇතුළත හොඳට ස්පර්ශ වෙන තැනක් හොයාගන්නවා නම් එතනින් ඇතුළට එන වාතය ගැන හිතුවොත් සිත කැළඹෙනවා. මේ ස්පර්ශ වෙන තැන එතන ගැන විතරක්ම නොහිතා එතන ඉක්මවා ඇතුළට යන වාතය පිළිබඳවත් අපි අපි බලනවා. ඇතුළත යන වාතය පිළිබඳවත් බලන්න ගියොත් ආයේ හිත විසිරෙනවා කියලා සඳහන් කරනවා. පිටතට යන වාතය බැලුවොත් ඒත් විසිරෙනවා. ඇතුළට යන වාතය බැලුවොත් ඒත් විසිරෙනවා. එහෙනම් හරියටම සුදුසු තැනම නිසි තැනම බලන්න කියන කාරණාවමයි මේ හැමතැනින්ම හැමතැනින්ම පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලි කරනවා පිටතට යන වාතය ගැන හිතුවොත් ඒත් විසිරෙනවා. ඇතුළට යන වාතය ගැන හිතුවොත් ඒත් විසිරෙනවා. ඒ නිසා ආස්වාස ප්‍රාස්වාස වදින තැන ගැන විතරක් හිතන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කාරණාව මේ විදිහට සඳහන් කරනවා පුට්ට පුට්ටෝ කායේ පන සතින් ටපෙත්වා භාවයෙන් තස්සේව භාවනා සම්පජ්ජති පුට්ට පුට්ටෝ කායේ පන සතින් ඨපෙත්වා ස්පර්ශ වෙන ස්පර්ශ වෙන ස්ථානය ගැන විතරක් මේ සිහිය වඩන පුද්ගලයාට භාවනාව සාර්ථක වෙනවා කියලා සඳහන් කරනවා මේ කරුණ හැම එකක්ම ආපහු අපිට පටිසම්භිදා මගපාළියෙත් එතනදිත් හමු වෙනවා ඉදිරියට තව තවත් පැහැදිලි වෙනවා මේ කරුණ අපි තාම මේ සාකච්ඡා කරමින් ඉන්නේ විසුද්ධි මාර්ගයේ විතරක් නිසා අපි මෙහෙම සාකච්ඡා කරනවා ඊළඟට මේ උදාහරණයම නැවත නැවත විස්තර වෙනවා. මේ ගණන් කිරීම කෙරෙහි සඳහන් කරනවා කාලයක්. කොච්චර කාලයක් ගණන් කිරීම කරන්න ඕනද මේ ගණනාව? පැහැදිලි කරනවා හිත විසිරෙන්නේ නැති වෙනකම්ම ගණනාව කරන්න කියලා. මේ ගණනාව නොකර සිත විසිරෙන්නේ නැතුව හොඳටම සිහිය පවත්වන්න පුළුවන් වෙන ප්‍රමාණය එනකම්ම එනකම්ම ගණනාව කරන්න කියලයි සඳහන් කරන්නේ කාලයක් නෑ එක එක පුද්ගලයාට වෙනස්. ඒ නිසා Tamanට සිහිය හරියටම පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වෙනකම්ම මේ ගණනාව කර කර ගණනාව කර කර සිහිය පවත්වන්න පුරුදු කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ අරමුණෙන් හිත එළියට නොයන තුරුම ගණනාව කරන්න. එතකොට අරමුණෙන් හිත එළියට යන්නෙම නැහැ. ඒ කියන්නේ ආස්වාස නිමිත්තේම හිත තියෙනවා. එතෙක්ම ගණනාව කරන්න කියලා සඳහන් කරනවා. ඒ කොයි ආකාරයෙන්ද කියලා සඳහන් කරනවා ගණන් නොකර එක දිගටම පැය කාලක් පැය භාගයක් පැයක් එක දිගටම සිහිය පවත්වන්න පුළුවන් නම් එකම අරමුණේ ගණන් නොකර එහෙම කරන්න පුළුවන් වෙනකම්ම ගණනාව කරන්න කියලා කියනවා. පැය කාලක් භාගයක් පැයක් ගණන් නොකර සිහිය පිහිටවන්න වෙන පුළුවන් වෙනකම්ම ගණනාවෙන් ඒක පුරුදු කරලා තියන්න කියනවා. එහෙම පුළුවන් වුණාට පස්සේ ගණනාව අතහැරියත් කමක් නැහැ. එහෙනම් හරියට සිහිය පිහිටවන්න පුරුදු වෙනකම්ම හිත විසිරීලා එළියට නොයනකම්ම මේ කාරණාව යොදා ගන්න කියලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ කාරණාව හරි විශේෂයි කියලා පැහැදිලි කරනවා. ඇයි මේ කාරණාව විශේෂයි කියලා සඳහන් කරන්නේ? සමහර අයට මේ ආස්වාස ප්‍රාස්වාස පුරුදු පස්සේ කාලයක් කරගෙන යනකොට මේ ආස්වාස ප්‍රාස්වාස හොඳට පුරුදු වෙනවා. පුරුදු පස්සේ ඒ අය මුලාවටපත් වෙන තැනක් එනවා. ආස්වාස ප්‍රාස්වාස පුරුදු පස්සේ මුලාවටපත් වෙන තැනක් එනවා. ඒ මුලාවටපත් වෙන්නේ කොතනද? ආස්වාස් දැනෙනවා. හොඳට දැනෙනවා ආස්වාස් වාතයේ. ඒ දැනෙන ගමන් තව දේවල් වලට හිත යනවා. ආස්වාසය දැනෙනවා. ප්‍රාස්වාසයත් දැනෙනවා. හැබැයි මේ දෙකම දැනෙන අතර තව තව දේවල් වලට අපේ හිත දුවන්න පටන් ගන්නවා. එහෙම හිත දුවන්න පටන් ගත්තොත් ආස්වාස ප්‍රාස්වාස දැනෙනවා හිත ගමන් කරනවා ඒ නිසා අපිට ඒක හරියටම හොයන්න හොයාගන්න තීරණය කරගන්න බැරුව යනවා දැන් තරමක් පුද්ගලයාගේ ආස්වාස ප්‍රාස්වාස සිවුම් වෙලයි තියෙන්නේ ඒ නිසා එහෙම හිත පිටට යන්න පටන් ගන්නවා නමුත් අපිට මුලාවක් තියෙනවා කියලා සඳහන් කළා මොකද්ද මුලාව අපි හිතාගෙන ඉන්නේ ආස්වාස වාතේම ප්‍රාස්වාස වාතේම නිමිත්තේම අපි හිටියා කියලා හැබැයි අපි නිමිත්තේ ඉඳලා ඉඳලා නැහැ. ඒ කාරණාවට මෙන්න මෙහෙම උදාහරණයක් පැහැදිලි කරනවා. මේ පටන් ගන්න මොහොත නැත්නම් පටන් ගන්න මොහොතේම මුලින්ම හිත මුලින්ම හිත විසිරෙනවා. අපි භාවනා කරන්න පටන් ගන්නකොටම අපේ හිත විසිරෙනවා. ඒක තමයි සිතේ ස්වභාවය. ඕනෑම කෙනෙක් භාවනාවට වාඩි වුණාම හිත විසිරෙනවා. නමුත් ඒක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කරගෙන යනකොට ඒක ටික ටික විසිරෙන ගතිය අඩු වෙනවා. අඩු වෙලා සංසුන් වෙන්න පටන් ගන්නවා. ඒ සංසුන් බව නිසා, ශාන්ත බව නිසා ප්‍රනීත බවක් ඇති වෙනවා. සංසුන් වෙනවා, ශාන්ත වෙනවා, ප්‍රනීත බවක් ඇති වෙනවා. එහෙනම් මුලින්ම විසිරුණා ඊට පස්සේ ශාන්ත වූ ප්‍රනීත වූ බවක් ඇති වුණා. ඊළඟට ආයෙත් විසිරෙනවා. හැබැයි මුලින් නම් විසිරෙන බව හොඳටම දැනුණා. හැබැයි දැන් මේ ශාන්ත ප්‍රණීත භවෙන් පස්සේ විසිරෙන ගන්න ගත්තාම ඒක අපිට ඒ තරම් වැටහෙන්නේ වැටහෙන්නේ නැහැ විසිරෙනවද කියලා. සමහරලාට අපි හිතාගෙන ඉන්නේ විසිරෙන්නේ විසිරෙන්නේ නැහැ කියලා. අන්න ඒ නිසායි මේ කාරණාව මේ තරම් පුරුදු කරලා තියෙන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. එහෙම අඩු වෙලා යම් සංසුන් අවස්ථාවකට ආවහම හොඳටම පෙනිපෙනී ඉඳලා මේක හෙමින් හෙමින් හෙමින් හෙමින් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කොයි ආකාරයෙන්ද කියලා සඳහන් කරනවා. අපි හෙමින් හෙමින් එක වැඩක් කරනකොට තවත් දිහාවක බලනවා වගේ. උදාහරණයක් මෙහිම අරගත්තොත්. කවදාවත් බයිසිකලයක් පදලා නැති කෙනෙක්. කවදාවත් යතුරු පැදියක් පදලා නැති කෙනෙක්. අපි එයාට ඉස්සරලාම බයිසිකලිය පුරුදු කරනවා. දැන් අපි ටිකක් අල්ලගෙන ගිහිල්ලා ඊට පස්සේ දැන් අතහැරලා දැන් එයා තනියම හෙමින් හෙමින් යනවා. හැබැයි මෙයා වටපිට බලනවාද? වටපිට බලන්නේ බොහෝම පරිස්සමට හෙමින් හෙමින් වාහනේ පදවගෙන යනවා. මෙහෙම ටිකක් ටිකක් යනකොට මෙයාට හිතෙනවා ටික ටික හයියෙන් යන්න. දැන් මෙයා හයියෙනුත් යනවා. හෙමින් හෙමින් ගියා, හයියෙන් ගියා. දැන් හොඳටම හයියෙන් වාහනේ එලවන්න පුළුවන්. දැන් මේ හොඳටම හයියෙන් වාහනේ පදවන්න පුළුවන් කෙනාට දැන් තමන්ගේ රියදුරුකම පිළිබඳව හොඳ විශ්වාසයක් තියෙනවා. දැන් එහෙම විශ්වාසයක් තියෙන කෙනා හෙමින් යනකොට වටපිට බලනවා. දැන් මෙයාට වාහනේ හොඳට පුරුදුයිනේ. ඒ හින්දා දැන් මුලින් පටන් ගන්නකොට නම් වටපිට බැලුවේ නැහැ. දැන් හොඳට පුරුදුයි. නමුත් දැන් යන්නේ හෙමින්. එතකොට හොඳටම වටපිට බලනවා. හෙමින් යනකොට විතරක් නෙමේ හයියෙන් යනකොටත් දැන් වටපිට බලනවා. ඒක අපේ ජීවිතේම අපිට හොඳටම ප්‍රත්‍යක්ෂ උදාහරණයක්. සමහරලාට වාහනේ බොහොම වේගෙන් පදවගෙන යනවා. දුරකතනයේ දුර යමතුමක් එනවා. හඬ ඇහෙනවා. වාහනේ වේගය අඩු කරන්නේ අපි දුරකතන දිහා බලනවා. නම ලියලා තියෙනවා නම් කාගේද බලනවා. අංක මතක නම් කාගේද කියලා බලනවා. සමහර වෙලාවට අපි ඒක එහෙම්මම කතා කරන්නත් යොදා ගන්නවා. නමුත් ගමනේ එහෙම්මම යනවා. ඒ යනකොට වටා පිටායේ මොනවා හරි තියෙනවා නම් විසිතුරු දේවල් ඒව දිහත් බලනවා. නමුත් වාහනේ පදවනවා. ඒ හොඳටම පුරුදු වෙලා. දැන් ආස්වාස ප්‍රාස්වාසත් ඒ වගේම හොඳටම පුරුදු වෙලයි තියෙන්නේ. ඒ වගේම දැන් හොඳටම හොඳටම සියුම්. ආන් ඒ නිසා මේ වෙලාවේ ආස්වාස ප්‍රාස්වාස වදිනවා වගේ දැනෙනවා. හැබැයි හිත පිට යනවා. මට වැටහෙන්නේ මම හිතාගෙන ඉන්නේ මගේ අරමුණෙන් පිට යන්නේ පිට යන්නේ නැහැ කියලා. නමුත් මම දන්නේ නැහැ හිත පිටට ගිහිල්ලා. ආන් ඒකයි සඳහන් කරන්නේ මුලාවකටපත් වෙන්න පුළුවන්. ආන් ඒ කාරණාව හොඳටම අවබෝධ කරලා මනාවම සිහිය පිහිටවලා කල්පනා කරලා බලන්න ඕන ඔබ පිටට ගියාද නැද්ද කියලා. එහෙම නැත්තම් කෙනෙක් මුලාවටපත් වෙලා මට හොඳටම භාවනාව දැන් වැඩිලායි තියෙන්නේ කියලා කල්පනා කරනවා. එයා වාඩි වෙච්ච තැන ඉඳලා එයා දන්නෙත් නෑ එයාගේ හිත පිටට ගමන් කරනවා. මුල් අවස්ථාවේ නම් පිට වෙලා යනවා හොඳටම පෙනුණා. දැන් පෙනෙන්නේ නෑ සිවුම් වැඩි නිසා. අර වේගෙන් යන කෙනා වේගෙන් යනකොට හෙමින් යනකොටත් වටපිට බලනවා නම් වේගෙන් යනකොට කොහොමත් බලනවා. අන්න ඒ වගේ තමයි මේ උදාහරණය සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ ආනාපාන සතිය අර වාහනේ යන කෙනා වගේ මුලින්ම අමාරුයි ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පහසුයි ඊට පස්සේ දන්නේම නැතුව එළියට යනවා කියලා. මේ කාරණාව මේ විදිහටම පැහැදිලි කරමින් අන්න ඒකට පිළියමක් වශයෙන් තමයි මේ ගණනාව දේශනා කළේ කියලා සඳහන් කරනවා. ඒ අරමුණෙන් පිටට යන එකට පිළියමක් වශයෙන් තමයි ගණනාව දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් මේ ගණනාව නවත්තන්න කොච්චර කල් යන්න ඕනේද? අර වාගේ මුලාවකටපත් වෙලත් හිත පිට නොයනකම්ම මේ ගණනාව ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට හිත පිටට යන ස්වභාවය අඩු වෙනවා. එහෙමනම් අපි ආස්වාස ප්‍රාස්වාස සියුම් වෙලා මුලාවටපත් වෙලා අපි හිතාගෙන ඉන්නවා නිමිත්තේ ඉන්නවා කියලා. නමුත් හිත පිටට යනවා. මේ ගණනාවේ හිටියානම් ඒ කාරණාව වෙන්නේ නැහැ. එහෙනම් අන්න එහෙම හිත පිටට යන ස්වභාවය නැති වෙන තුරුම මේ ගණනාව භාවිතා කරන්න කියලා දේශනා කරනවා. ඒක එක එක පුද්ගලයාට වෙනස් නිසා අහවලාට අහවලාට කවදා ඒ ගණනාව වෙනස් කරන්නද කියලා කියන්නේ බෑ එක එක්කෙනාගේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ ඕනෑම කෙනෙකුට අත්දකින්න පුළුවන් හේතුවක් නිසා ආස්වාස ප්‍රාස්වාස අරමුණේ ඉන්න අවස්ථාවේදීම හිත පිටට ගිහිල්ලා එන අවස්ථාව අපිටවත් නොතේරෙනවා කියලා. ඒ කාරණාවෙන් ඒ වෙලාවට හිත මුලාවට පැමිණෙන්න පුළුවන්. ආන් නිසා ආස්වාසේමයි ඉන්නේ කියලා හිතන නමුත් හරියටම සිහියෙන් බැලුවොත් මේ අතර සිතුවිලි ඇති වෙලා ආස්වාස ප්‍රාස්වාස අතර සිතුවිලි ඇති වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට වේදනා, ශබ්ද පිළිබඳව කරපු සහ කරන්න තියෙන කටයුතු පිළිබඳව මේ හිත ගිහිල්ලා තියෙන්නේ. වේදනාව වලට ගිහිල්ලා තියෙනවා. ශබ්ද වලට ගිහිල්ලා තියෙනවා. කළ යුතු සහ කරපු වැඩ පිළිබඳව හිත ගිහිල්ලා තියෙනවා. නමුත් අපිට ආස්වාස ප්‍රාස්වාස නිමිත්තක් තියෙනවා. ඊටාම ඊටාම සිවුම්. ඒ නිසා අපිට තේරෙන්නේ හිත එළියට යනවා කියලා. අන්න ඒ නිසා පිටට යෑම නවත්තන්න මේ ගණනාව වටිනවා කියලා ආපෞසරයා ආපෞසරයා පැහැදිලි කරනවා කරුණු දෙකකින්. ඊළඟට සඳහන් කරනවා බහි විසට විතක්ක විච්ඡේ විවිච්ඡේදං කତ୍වා බාහිරට විසුරුණු විතර්ක වලට බහි විසට විතක්ක විච්ඡේදං කତ୍වා බාහිරට විසිරුණු විතර්ක සිඳලා අස්සාස පස්සාස ආරම්මණය සති සණ්ඨාප සති සණ්ඨාපනට්ඨං ඒවහි ගණනාති බාහිරයට විසිරුණු විතර්කයන් සිඳින විසිරුණු විතර්කයන් සිඳෙනකම්ම මේ ආස්වාස ප්‍රාස්වාස ආරම්මණයෙහි සිහිය පිහිටවීම පිණිස එය අර්ථය කරගෙන මේ ගණනාව කරන්න කියලා විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරලා තියෙන වාක්‍යයත් එක්ක නැවත විස්තර කරනවා. ඒ නිසා මේ ගණනාවට ගෞරව කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. ගණනාව පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කරගන්න කියලා දේශනා කරනවා. මොකද භාග්‍යතුන් වහන්සේගේ උදාහරණ නිසා. භාග්‍යතුන් වහන්සේ උදාහරණ පැහැදිලි කරලා තියෙන්නේ එතරම්ම වටින නිසා ගණනාවට ශ්‍රද්ධාව දැක්විය යුතුයි කියලා සහනම් කරනවා. ඇතම් කෙනෙක් ඒකේන හිතන්න පුළුවන් මට මට දිගටම ගණන් කරන්න ඕනේ නෑ. මට දැන් සිහිය පිහිටවන්න පුළුවන්. ඒ හින්දා ওই ගණනාවෙන් වැඩක් නෑ. කියලා එයා ගණන් නොකර ආස්වාස ප්‍රාස්වාසය පුරුදු කරන්න උත්සාහ කරන්න පුළුවන්. විශේෂයෙන් සඳහන් කරනවා එහෙම කරන්න එහෙම කරන්න එපා කියලා. මේ ගණනාව පුරුදු කරන්න. මොකද ඒකේ වටිනාකම අපි ඉදිරියට ඉදිරියට හම්බ වෙනවා ගණනාවේ වටිනාකම. පිට යන අරමුණු පිටට යන අරමුණු යන්නේ නැහැ කියලා තහවුරු වෙනකම්ම තහවුරු කරගන්න ඕනේ. අර සියුම් තැනදී යන එක පවා තහවුරු කරගන්න කියලා සඳහන් කරනවා. මුලින්ම ශ්‍රද්ධාව පිහිටවීම තුළ ප්‍රගුණ භාවය වැඩි වෙනවා. මුලින්ම ශ්‍රද්ධාව පිහිටවලයි තියෙන්නේ මොකක් පිළිබඳවද? ගණනාව පිළිබඳව. ශ්‍රද්ධාව පිහිටව භාග්‍යතුන් වහන්සේගේ උපදේශය මේ උපදේශය ඔස්සේ මට නිවන් හොයන්න පුළුවන්. ශ්‍රද්ධාව පිහිටවලා තියෙනවා. අන්නේ ශ්‍රද්ධාව පිහිටුවීමේ ප්‍රගුණ භාවය වැඩි වෙනවා කියලා සඳහන් කරනවා. මොකද ඇතම් කෙනෙක් ටිකක් ගණනාව කරලා ඊට පස්සේ ඒක අතහැරලා දාන්න නිසා ප්‍රගුණ භාවය ඇති වෙනකම්ම ගණනාව කරන්න කියලා සඳහන් කරනවා. සමහර කෙනෙක් සෑහෙන කාලයක් ගණනාව කරලා සමාධිය සෑහෙන්න වැඩිලා ඒ සමාධිය වැඩෙන කම්ම ගණනාව කරන්නත් පුළුවන්. සමහර කෙනෙක් සමාධිය එන්න කලින් ගණනාව අතහැරලා දාන්නත් පුළුවන්. ඒ නිසා ශ්‍රද්ධාවෙන්ම ගණනාව ප්‍රගුණ කරන්න කියලා නැවත නැවත කරුණු පැහැදිලි කරනවා. ඊළඟට පින්නදී සඳහන් කරනවා මේ පළමු පියවර අඩුවෙන් කරනකොට ඉදිරි පියවරවල් ඊටාම දුෂ්කරයි කියලා. මොකද්ද පළමු පියවර ගණනාව. ගණනාව අඩුවෙන් කෙරුවොත් මේ භාවනාවේ ඉදිරි පියවරවල් හරිම දුෂ්කර වෙනවා. හැබැයි මේ ශ්‍රද්ධාව හොඳින් තිබුණොත් තමයි මේ ක්‍රමය ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ ගණනාව මට ඕනේ නෑ කියලා හිතෙන්න පුළුවන්. වඩාගෙන යනකොට එහෙම හිතෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මේක මේ විදිහට දේශනා කළේ නිකන් නෙමෙයි කියන කාරණාව හිතට අරගෙන භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන දිගටම ගණනාව කරගෙන යන්න. එහෙම ගණනාව කරගෙන යන කෙනාට ඉදිරි පියවල් පියවරවල් ඊටාම පහසුයි. ගණනාව ටිකක් කරන කෙනාට ඉදිරියේ අපහසුවටපත් වෙන්න සිද්ධ වෙනවා. ගණනාව හොඳට ප්‍රගුණ කරපු කෙනාට ඉදිරියේ තියෙන බාධා බොහොමයක් බොහොමයක් මගහැරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ගණනාව හරි වටිනවා. ඊළඟට සඳහන් කරනවා මේ ගණනාව හරියටම සම්පූර්ණ කෙරුවේ නැත්නම් ඉදිරියට ලැබෙන්න තියෙන බොහෝ දේවලුත් අපෙන් අයින් වෙලා යනවා. හරියට සම්පූර්ණ කෙරුවේ නැත්නම් පහසු වෙන්නෙත් නැහැ ඉදිරියේදී ලැබෙන්න තියෙන දේවලුත් අපෙන් අතපහු වෙලා ඈත් වෙලා යන්න පටන් ගන්නවා. ඒ නිසාත් ගණනාව වටිනවා. එහෙනම් ආදුනිකයාට දේශනා කරපු මේ ගණනාව කොයිතරම් අපිට වටිනවද අනාගතයේ මේ භාවනාව දියුණු කරගන්න කියන ශ්‍රද්ධාවම මේ කරුණ අහලා ඇති කරගන්න කියලයි මේ කාරණාව පිළිබඳව මෙච්චර මෙච්චර පැහැදිලි කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ශ්‍රද්ධාව නැත්තම් තිසරණය නැත්තම් සීලය නැත්තම් කවදාවත් මේන් ප්‍රතිඵල ලබන්න බැරුව යනවා. ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. තිසරණේ අත්‍යවශ්‍යයි. සීලය දැන් අපි මේ විදර්ශනාවක් හොයාගෙන යන්නේ. ඒ නිසා විදර්ශනාවක් හොයන්න නම් විසුද්ධිය වටිනවා කියලා අපි කලින් පැහැදිලි කළා. සමතේට නම් සමතෙන් සමාධිය විදර්ශනාවට නම් විසුද්ධිය. ඒ කියන්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය ආදී වශයෙන්. ඒකයි මෙතන සඳහන් කරන්නේ ශ්‍රද්ධාවයි, තිසරණයයි, සීලයයි හරිම විශේෂ වෙනවා කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. ඒ කෙනාට තමයි භාවනාව වැඩෙන්නේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, තිසරණ තියෙන්න ඕනේ, සිල් තියෙන්න ඕනේ. එයාට හොඳට හොඳට භාවනාව වැඩෙනවා. ඒ නිසාම සඳහන් කරනවා භාවනා කරන කෙනෙකුට තියෙන විසිරුණු හිතට වඩා භාවනාව කරනකොට යම් සහනයක් තියෙනවා. භාවනා නොකර ඉන්න කෙනෙකුට තියෙනවා විසිරුණු හිත. කොහොමත් භාවනා කරන්නේ නැත්නම් හිත විසිරිලාම තමයි තියෙන්නේ. භාවනාව කරන කෙනෙකුගේ හිතට යම් සහනයක් තියෙනවා. යම් සමාධියක් තියෙනවා. විසිරුණ බව අඩුයි භාවනාව වඩන කෙනාගේ. මේ සඳහන් කරන්නේ හරියටම වඩාපු කෙනෙක් පිළිබඳවත් නෙමෙයි. හරියටම වැඩිවේ නැතත් සහනයක් තියෙනවා. සිල් නැතත්, තිසරණ නැතත්, ශ්‍රද්ධාව නැතත් යමෙක් භාවනා කරනවා නම් සහනයක් තියෙනවා. ඒ කාරණාව කොයි විදිහටද කියලා පැහැදිලි කරනවා කෙනෙක් බොහොම මහන්සියටපත් වෙච්චාම, වෙහෙසටපත් වෙච්චාම අපි සමහරලාට ගීතයක් අහනවා. කාන්සිය නැති කරගන්න, පාළුව නැති කරගන්න, හිතේ තියෙන මානසික වේදනාව යටපත් කරගන්න ගීතයක් ඇහුවත් අපි සමාධියකට සමාධියකට එනවා කියලා සඳහන් කරනවා. හැබෑවටම අපට ඒකෙන් සුවයක් සුවයක් දැනෙනවා. හැබැයි මෙතන නම් ඒක කොහොමද පැහැදිලි කරන්නේ? ඒක පෞකාර පෞකාර සුවයක් කියලා සඳහන් කරනවා. ගීතයක් අහලා ලබා ගන්න සුවය පෞකාර සුවයක් කියලායි සඳහන් කරන්නේ. භාවනාවෙන් ලැබෙන්නේ ඊට වඩා උතුම් සුවයක්. එතකොට ඇයි මේ ගීතයෙන් ලබන සුවය පෞකාර සුවයක් කියලා කියන්නේ? දැන් අපි මේ ගීත ස්වරයට කැමති සංගීත හඬට කැමති ඒ කැමති කියලා කියන්නේ ලෝභ සහිත හිත. එතකොට මේ සතුට ඇති වුණේ මොකක්ින්දද? ලෝභය මුල් කරගත්ත සතුටක්. අන්න ඒ නිසා ඒක පෞකාර සතුටක්, පෞකාර සමාධියක්, පෞකාර සහනයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ කොතනවත් අපිට දේශනා කරලා නැහැ ගීත අහන්න කියලා. හැබැයි මේ කාරණාව කාටද? මේ කාරණාව අටසිල් වලින් එහා පැත්තේ කට්ටියට. ඒ කියන්නේ අටසිල් වල ඉඳලා එයින් එහාට මේ පන්සිල් වල ඉන්න කෙනාට එහෙම නෙමෙයි මේක දේශනා කරලා තියෙන්නේ. නිවන් හොයන්නම වෑයම් කරන අට්ටාංග සීලයේ ඉඳලා ඉදිරියට යන කෙනාට තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. නච්ච ගීත වාදිත කියලා අපි සමාදන් වුණේ ඒකයි මම ඒවා ඔක්කොම අතහරිනවා. ඉතින් පන්සිල් වල ඉන්න කෙනෙක් වුණත් ඒකෙන් සැනසෙන්න බලනවා නම් හැබැයි එතන තියෙන්නේ ලෝභ මූලික සතුටක්. එහෙනම් රූප වාහනියෙන් හම්බ වෙන්නේ ලෝභ මූලික සතුටක්. ද්වේෂය මුල් කරගත්ත සතුටක්. මෝහය මුල් කරගත්ත සතුටක් හරියටම ධර්මයේ හැටියට බැලුවොත්. පන්සිල් පන්සිල් වලින් ඉහළ ඉන්න කෙනාට නම් කොහොමත් නොගැලපෙනවා. අනිත් අයටත් ඉතින් සිහියෙන්ම බලනවා නම් කමක් නැහැ. එහෙම නැත්නම් රූපහානිය බලනකොට හරියට ද්වේෂසිත එනවා. ලෝභසිතත් එනවා. මෝහසිතත් එනවා. ඉතින් මේ ලෝභයයි, දේශයයි, මෝහයයි කියලා කියන්නේ ප්‍රධාන අකුසල් මුල් ප්‍රධාන අකුසල් මුල් තුනක්. ආ ඒ කාරණාව මෙතන පැහැදිලි කරලා තියෙනවා. එතනදී සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ගීතේ කොච්චර ප්‍රතික්ෂේප කළාද? භක්ති ගීත. අද තියෙනවනේ භක්ති ගීත. පොසොන් කාලේට භක්ති ගීත වැඩි. බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වමින් මිහිඳු මහරහතන් වහන්සේට උපහාර දක්වමින් තමයි මේ භක්ති ගීත ලියවිලා තියෙන්නේ. හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට බැලුවොත් උපහාර දක්වනවා කියලා අපි කරන්නේ අපහාස කරනවා. උන්වහන්සේ දේශනා කළා නෑ එහෙම කරන්න කියලා. භක්ති ගීතයක් තබා සාදු ගීතයක්වත් එපා කියලා දේශනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ත්‍රිපිටකය යම් කෙනෙක් ගීතස්වරයෙන් කියනවනම් එහෙම නැත්නම් පිරිතක් කියමු. කෙනෙක් පිරිතක් කියනවා ගීතස්වරයෙන්. කෙනෙක් බුදුගුණ කියනවා. දැන් අපිට බුදුගුණ දේශනා ඕන තරම් ඇහෙනවා. හරිම ලස්සනයි. සමාධියටපත් වෙනවා අහගෙන ඉන්නකොට. හරිම මිහිරි. හැබැයි භාග්‍යතුන් වහන්සේ අගය කරලා නම් උන්වහන්සේගේ ගුණවත් ගීතස්වරයෙන් කියනවට අගය කරලා නැහැ. ඒ කියන්නේ අන්පුජ්‍යලයට අකුසල් පිරෙනවා. ඒ කියන්නේ ලෝභ සහගත සිත් නැති වෙන්නේ ඒකට බැඳිලා. ඒ නිසා එහෙම අගය කරලා නැහැ. ගීතස්වරය අගය කරලා නැහැ. මధుරස්වරය අගය කරලා තියෙනවා. ගීතස්වරය කැපයි මధుරස්වරය කැපයි. ඉතින් මේ ගීතස්වරයයි මధుරස්වරයයි කියන්නේ මොකක්ද? තව වත් කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා තරංග වත ආදී වශයෙන් වත් කීපයක්. ඉතින් වත පෙන්නලා තියෙනවා මිසක් වත ගැන සඳහන් කරලා තියෙනවා මිසක් මෙන්න මෙහෙමයි ඒ තරංග වතේදී ගායනා කළ යුත්තේ කියලා අකුරු වලින් පෙන්වන්න බෑනේ ගායන හැටි. හරියටම ස්වර පරාස ටික එකතු කරලා පෙන්වන්න පුළුවන් වුණොත් සංගීතය වාගේ කරලා තියෙන කෙනෙකුට ඒක මෙන්න මේ ප්‍රමාණයයි කියලා හදාගන්න පුළුවන් වෙයි. නමුත් මේ දෝවාරික වත, තරංග වත ආදී වත් පෙන්නලා තියෙනවා මිසක් ඒක අද අපිට හිතාගන්න බෑ ඒ වත කොහොමද කියලා. එහෙමනම් ත්‍රිපිටකය ගීතස්වරයෙන් කීවත්, පිරිත ගීතස්වරයෙන් කීවත්, භාග්‍යතුන් වහන්සේට වඳින වන්දනා ගාතාව ගීතස්වරයෙන් කීවත් බුදුරජාණන් වහන්සේ අගය කරලා අගය කරලා නැහැ. අගේ කරලා තියෙන්නේ මధుරස්වරයේ විතරයි. හේතුව තමයි අපි එහෙම කියනකොට අහගෙන ඉන්න කෙනාට ලෝභසිත ලෝභසිත පහළ වෙන්න පුළුවන් එයාගේ හඬට. ඉතින් මේ ගීතස්වර ආදීනව කියලා දේශනාවක් කරලා තියෙනවා. රුන්න කියලා සූත්‍රයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ වගේ සූත්‍රවල තමයි මෙවුවා පැහැදිලි කරලා තියෙන ස්වර භංග කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. මෙවන් සූත්‍රවල ඒක පැහැදිලි කරනවා. අන්න ඒ නිසා අන්තමසෝ දන්ත ගීතං මේ හුරුවම් බෑම අපි හුරුවම් බානවා කියලා එකක් කරනවා. අන්තමසෝ දන්ත ගීතං. එහෙම නැත්නම් දතුත් එකතු කරලා අපි මේ විසිල් පිඹිනවා කියලා එකක් කරනවා. ඒ වාගේ දෙයක්වත් කැප නැහැ කියලා දේශනා කරලා තියෙනවා. යම් කෙනෙක් විසිල් පිඹින දිහා කෙනෙක් විසිල් පිඹිනව ඇහෙනවා. සිල්ගත් කෙනෙක් හැරිලා බැලුවොත් සිල්පදේ කැඩෙනවා. සමහර කෙනෙක් සිල්ගත් කෙනෙකුටම විසිල් පිමින්නත් පුළුවන්. අපි අර අඬ ගහන්න නැතුවත් එහෙම කතා කරනවානේ. එතකොට සිල්ගත් කෙනෙක් නම් එයා හැරිලා බැලුවොත් සිල්පදේ කැඩෙනවා. එහෙනම් එහෙමවත් බුදුරජාණන් වහන්සේ මේ අන්තමසෝ දන්ත ගීතං කියලා සඳහන් කරන්නේ හුරුවම් බෑම සහ විසිල් පිඹීම කියන එකවත් අගේ කරලා අගේ කරලා නැහැ. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා කියන මේ ශිල්පදවල ඒ කරුණ එකින් එකට කැඩෙනවා. ඊළඟට පිරිතවත් ගීතස්වරයෙන් සඳහන් කරන්න එපා කියලා දේශනා කරනවා. මොකක් නිසාද? පංචමානි භික්කවේ ආදීනවානි ආයතකේන ගීතස්වරේන ධම්මං බණන්තස්ස පංචමානි භික්කවේ ආදීනවානි ආයතකේන ගීතස්වරේන ධම්මං භණන්තස්ස ගීතස්වරයෙන් ධර්මයේ ගායනා කළොත් ගීතස්වරයෙන් ධර්මයේ ගායනා කළොත් ආදීනව පහක් තියෙනවා කියලා දේශනා කරනවා. ගීතස්වරයෙන් ධර්මයේ ගායනා කිරීමේ ආදීනව පහක් තියෙනවා. ඉතින් මේ කරුණු සඳහන් කරන්නේ මේ දේශනාවට අපිට මුණ ගැහෙනවා. අනික ඉතින් කල්යාණ මිත්‍රත්වයේ නිසා කවුරු කළත් වරදිනව නම් ඒක පැහැදිලි කරලා දෙන එක කල්යාණ මිත්‍රයාගේ ස්වභාවයයි. අමනාප වෙන්නත් පුළුවන් කැමති වෙන්නත් පුළුවන් පිළිගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන් නමුත් මේ භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයි එහෙනම් මොනවද මේ ආදීනව පහ එතන සඳහන් කරනවා පින්නතුනි මේ රුන්න සූත්‍රයේදී ආර්යයන්ගේ විනේහි ගීතය ගීතය කියලා කියන්නේ හැඬීමක් ආර්යයන්ගේ විනේහි ගීතය කියන්නේ හැඬීමක් ආර්යයන්ගේ විනයෙහි නැටීම කියලා කියන්නේ උමතු ක්‍රියාවක්. ආර්යයන්ගේ විනයෙහි මේ hinaව උවමනාවට වඩා මේ දත් පෙන්නලා යම් කෙනෙක් hina වෙනවා නම් කෑ ගහලා සමහර කට්ටිය hina වෙනවනේ. ඒක කෝමාරික මිදම් බික්කවේ දන්ත විදංශකම් හසිතං. එතකොට මේ දත් පෙන්නලා කෑ ගහලා hina වෙන එක කාගේ වැඩක්ද? කුමාරයන්ගේ වැඩක්. චූටි අයගේ වැඩක්. ඒක ලොකු අයට ගැලපෙන වැඩක් නෙමේ. කෝමාරික මිදන් බික්කවේ දන්ත විදංශකං හසිතං කියලා දේශනා කරලා තියෙනවා. ඊළඟට පැහැදිලි කළා මේ ගීත ස්වරයෙන් ධර්මයේ ගායනා කිරීමේ ආදීනව ආදීනව පහක්. පළවෙනි ආදීනව සඳහන් කරනවා මේක සඳහන් කරන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ 404 වෙනි පිටුවේ ගීත ස්වර සූත්‍රයේ තමයි මේ කාරණා හතර පැහැදිලි කරන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පිටුව 404 සඳහන් කරනවා තමන්ද ඒ ස්වරයෙහි ඇලෙනවා තමන්ගේ ස්වරයේ තමන්ම ඇලෙනවා ඒ නිසා විවිධ කටයුතු කරනවා කටහඬ හදාගන්න විවිධ ආලේපන පාවිච්චි කරනවා විවිධ බෙහෙත් වර්ග පාවිච්චි කරනවා ලස්සන කටහඬකින් මේක ගායනා කරන්න ඕන නිසා තමන් මැලිලා. එතකොට තමන් මැලෙනවා. අන්‍යයන්ද ඒ ස්වරයේ అలවනු ලබනවා. තමනුත් ඇලෙනවා, අනුනුත් ඒකේ అలවනවා. ඒ නිසා ඒ නිසාත් හඬ වටිනවා. පියවි හඬට වඩා මිහිරි හඬ නැగిලා එන උපකරණ සමහරලාට පාවිච්චි කරන්න පාවිච්චි කරන්න වෙනවා. එතකොට තමයි අනික් අය කැමති. බොහොම මිහිරි, බොහොම හොඳයි කියලා අන් අය ඇලෙනවා. මේක දෙවෙනි දෙවෙනි ආදීනවේ කියලා සඳහන් කරනවා. තුන්වෙනි ආදීනවේ හැටියට සඳහන් කරනවා ගිහියෝ උදහස් වෙනවා. ඒක සඳහන් කරනවා යම්සේ ගායනා කරද්ද එසේම මේ ශාක්‍ය පුත්‍රයෝද ගායනා කරනවා. ගිහි අය ගිහි අය ගායනා කරනව කොහොමත්. එසේම මේ ශාක්‍ය පුත්‍රයෝත් ගායනා කරනවා. එහෙම කියලා ගිහි අය ගිහි අය ඒකට අමනාප වෙනවා. අපි ගායනා කරනවා. නමුත් මේක ශාක්‍ය පුත්‍රයන්ට ගැලපෙන්නේ නැහැ. ගිහි උදහස් වෙනවා. මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන දේවල්. ඊළඟට සඳහන් කරනවා ස්වර ආකෘතිය පිළිබඳව තණ්හාව ඇති අයට සමාධිය බිඳීමක් වෙනවා. ස්වර ආකෘතිය පිළිබඳව තණ්හාව ඇති වුණොත් සමාධිය බිඳෙනවා. ඊළඟට සඳහන් කරනවා පස්චිම ජනතාව මිත්‍යා දෘෂ්ටියට පැමිණෙනවා. අපිත් ධර්මයේ මේ විදිහට කියන්න ඕනේ. පස්චිම ජනතාව මිත්‍යා දෘෂ්ටියට පැමිණෙනවා. අපි ධර්මයේ ගීත ගීතස්වරයෙන් කියමු. එතකොට හොඳට දැනෙනවා. හිතට ලොකු බරක් දැනෙන්නේ සහනයක් එක්ක අවබෝධ වෙනවා. ඒ නිසා අපි ගීතස්වරයෙන් කියමු කියලා අනිත් අය ධර්මයේ ගීත කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා පස්චිම ජනතාව මිත්‍යා දෘෂ්ටියටපත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. あっ!